بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا සඳහන් කළ හැක්කක් ලෙස මිනිසා නොසිටි කාලයෙන් කොටසක් ඔහුට පැමිණියේද. සැබවින්ම අප මිනිසාව පිරික්සීම සඳහා මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බිඳුවකින් මැවයමු. ඔහුව අප ශ්‍රවණය කළ හැකි තැනැත්තෙකු ලෙසද පෙනීම ඇත්තෙකු ලෙසද පත්කළෙමු. සැබවින්ම ඔහුට අප යහමග පෙන් වූයෙමු. කෘත ගුණවන්තයෙකු හෝ පිළි නොපැද ගුණමකුවෙකු හෝ විය හැක. සැබවින්ම අප ප්‍රතික්ෂේපකයින් හට දම්වැල්ද ගෙලෙහි දමන්නා වූ විලංගුද බුරබුරා ඇවිලෙන නිරයේ ගින්නද සකසා ඇත්තෙමු. සැබවින්ම කෘතවේදී වන යහපත් පුද්ගලයන් කාෆූර් මිශ්‍රණය ඇති බඳුන්වලින් පානය කරන්නෝය. عيني يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا එය එනම් එම කාෆූර් අල්ලාගේ කැත්තන් පානය කරන්නා ناؤ උල්පතක් වන්නේය. එය ඔවුන් කැමති මොහොතේ කැමති ස්ථානවල කිසිදු බාධාවකින් තොරව පොළොව පුපුරා ගලායන්නට සලස්වන්නේය. ඔවුන් භාරයන් නොහොත් තමාමත අල්ලා අනිවාර්ය කරන ලද කාර්යන් ඉටු කරන්නෝය. කවරදිනයක හානි ව්‍යාප්ත වී විසිරී ඇද්ද එවන් දිනයක් පිළිබඳව ඔවුහු බියවන්නෝය. ඔවුහු තමන්ට ආහාරය මත ප්‍රියමනාපයක් තිබුණද දුගියාටද අනාතයාටද සිරකරුවාටද ආහාර සපයන්නෝය. ඔවුන් එසේ ආහාර සපයන මොහොතේ අප අල්لهගේ මුහුණ වෙනුවෙන් එනම් ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් පමණක් නුබලාට ආහාරය සපයන්නෙමු. නුබලාගෙන් මේ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ ස්තුතියක් හෝ බලාපොරොත්තු නො වූයෙමු. එන්න كنا نخاف من ربنا يوما عبوسا قمطريرا فوقاهم الله شر ذلك اليوم ولقاهم نظرة وسرورا وجزاهم بما صبروا جنة وحريرا متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا ودانية عليهم ظلالها وذللت قطوفها تذليلاً ويطاف عليهم بآنية من فضة وأكواب كانت قواريراً قوارير من فضة قدروها تقديرا ويسقون فيها كأسا كان مزاجها زنجبيلا සැබවින්ම අප අපගේ පරමාධිපතියාණන්ගෙන් පැමිණීමට ඇත්තා වූ මුහුණ දැඩි ලෙස රවමින් සිටිනා එක්තරා දිනයක් පිළිබඳව අප බියවන්නෙමු යනුවෙන් පවසන්නාහ. එහෙයින් මෙවන් යහපත් ක්‍රියාවන්හි ඔවුන් නිරත වූහෙයින් එම දිනයේ හානියෙන් ඔවුන්ව අල්له ආරක්ෂා කර ඔවුනට ප්‍රබෝධයද සතුටද ඔවුන් හමුුවීමට සලස්වන්නේය ඔවුහු ඉවසීමෙන් සිටිහෙයින් ඔවුන්ට අල්له ස්වර්ගය හා සේද වස්ත්‍රද ප්‍රතිලාභයක් වශයෙන් පිරිනැමුවේය එහි එනම් ස්වර්ගයෙහි ඔවුහු කවිච්චිවල හාංසිවී සිටිති එහිදී ඔවුන් අධික තාපේද අධික සීතලද නොදකින් නෝය. ඒවායෙහි එනම් ස්වර්ගයේ ගස්වල සෙවනැලි ඔවුන් මත ඉතා පහත්ව පවති. තවද ඒවායෙහි පළතුරු පොකුරු ඔවුනට ඉතා පහසුවෙන් නෙලා ගැනීමට වසංග කර දෙනු ලැබේ. රිදියෙන් වූ භාජනද පලිංගුවලින් සමන්විත බඳුන්ද ඔවුන් වටා ගමන් කරනු ලැබේ. රිදියෙන් වූ පලිංගුවලින් ඒවා තිබේ. ඒවායිතා ශූක්ෂම ලෙස ඔවුන් සකසාගනී. එහි ඔවුන් තඹලේරුවෙන් මධ්‍යසාර පෝනු ලැබේ. එහි එනම් එම තඹලේරුවේ මිශ්‍රණය زنجبيل වේ. عينا فيها تسمى سلسبيلا ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا عاليهم ثياب سندس خضر وإستبرق وحلوا أساور من فضة وسقاهم ربهم شرابا طهورا إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا සල් සබීල් යනුවෙන් නම් කර ඇති උල්පතක් ලෙස එහි එය එනම් සංජබීල් පවතිී. ස්තීර කරනු ලැබූ කුඩා දරුවන් ඔවුන් වටා කැරකෙති නුබ ඔවුන් දුටුවිට විහිදනු ලැබූ මුතුයැයි ඔවුන්ව ඔබ සිතන්නේය එහි නුබ බැලූවිට සෑම ස්ථානයකම සම්පද්ද මහත් පාලනයක්ද දකින්නේය ඔවුන් මත සිනිඳු කොළපාටින් යුතු සේද වස්ත්‍රද ගන වූ සේද වස්ත්‍රද ඇත ඔවුන් රිදියෙන් සෑදුනු වලලු පළඳවනු ලබන්නෝය තවද ඔවුනට තමන්ගේ පරමාධිපතියා පිරිසිදු පානය පුවන්නේය සැබවින්ම මෙය නුඹලාට ප්‍රතිලාභයක් වශයෙන් පවති. නුඹලාගේ උත්සාහය කෘතගුණයට ලක්විය. إنا نحن نزلنا عليك القرآن تنزيلا فاصبر لحكم ربك ولا تطع منهم آثما أو كفورا واذكر اسم ربك بكرة وأصيلا ومن الليل فاسجد له وسبحه ليلا طويلا إن هؤلاء يحبون العاجلة ويذرون ويذرون وراءهم يوما ثقيلا සැබවින්ම නබිවරයානනි නුඹ වෙත අල් කුරානය කොටස් වශයෙන් පහල කළේ අපමය එහෙයින් නුඹගේ පරමාධිපතියාගේ තීරණයට නුඹ ඉවසිලිමත්ව සිටියව් තවද නුඹ ඔවුන්ගෙන් පාපිෂ්ටයාට හා අධික ලෙස ප්‍රතික්ෂේප කරන්නාට අවනත නොවව් නුඹගේ පරමාධිපතියානන්ගේ නාමය උදෑසන හා සවස සිහිපත් කරව. තවද රාත්‍රියෙහිද එක් කොටසක ඔහුට නුබ සුජුත් කරව. තවද ඔහුව රාත්‍රියෙහි දීර්ඝ කාලයක් තස්බිහ කරව. සැබවින්ම මොවුන් ඉක්මන්ඩය එනම් විනාශවන ලොව ප්‍රිය කරන්නෙහුය. තවද බරඇති විනිශ්ච දිනය තමන්ගේ පිටුපස අතහැර දමන්නෙහුය. نحن خلقناهم وشددنا أسرهم وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا وما تشاءون إلا أن يشاء الله إن الله كان عليما حكيما يدخل من يشاء في رحمته والظالمين أعد لهم عذابا أليما අප ඔවුන් මවා ඔවුන්ගේ ශරීර ස්වභාවය මනා ලෙස සැකසුවෙමු. අප අභිමත කලා නම් ඔවුන් වැනි අයගෙන් මොවුන් වෙනස් කරවන්නෙමු. සැබවින්ම මෙය උපදේශයකි සිහිපත් කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කළේද ඔහු තම පරමාධිපතියාණන් කෙරෙහි වූ මග තෝරාගනී. එනමුත් අල්له අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නේය. සැබවින්ම අල්له ඥානවන්තයෙකුව හා ප්‍රඥාවන්තයෙකුව සිටි. ඔහු අභිමත කළ අය තමාගේ දායාදයන් තුළ ඔහු ඇතුළු කරවන්නේය. තවද අපරාධකරුවන්ට ඔහු වේදනාකාරී දඩුවම සූදානම් කර තබා ඇත.